කමඨහන වැඩසටහන ඔස්සේ ඔබට ඇතිවන භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු විසඳා ගැනීම සහ ධර්මයේහි ඇතිවන ගැටලු පිළිබඳව විසඳුම් ලබා ගැනීමයි සිදු කරගනු ලබන්නේ. ඔබට ඇතිවන ඕනෑම ධම් ගැටලුවක් හෝ භාවනාව සම්බන්ධයෙන් ඇතිවන ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා නම් මේ වැඩසටහනට යොමු කිරීම තුළ ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ සඳහා විසඳුම් ලබා ගන්නට ධර්මානුකූලව උපදෙස් ලබා ගන්නට. ඉතින් අද දවසේදීත් අපිට ගැටලු කිහිපයක් මේ යොමු වෙලා තියෙනවා. පසුගිය සතියේදීත් අපි යොමු වෙලා තිබුණ සියලු ගැටලු වලට අපිට පිළිතුරු දෙන්නට කාලය ලැබුණේ නැහැ. ඉතින් ඒ ඉතුරු වුණ ගැටලු ටිකත් එක්කම අපි අද දවසේදී පිළිතුරු සපයන්නට අදහස් කරගෙන තිබෙනවා. ඉතින් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා හේතු සහ ප්‍රත්‍ය අතර වෙනස මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. ඉතින් හේතු සහ ප්‍රත්‍ය ධර්මයන් අතර තිබෙන වෙනස පිළිබඳව අපි විශේෂයෙන්ම සැලකිල්ලට භාජනය කරනකොට අපිට තේරුම් ගන්නට පුළුවන් මේ දෙයම යම් කිසි ධර්මයක් ඉපදවීමේදී ඒ ධර්මයේහි හට ගැනීම සඳහා උපකාර වීම කියන එක තමයි මේ හේතු සහ ප්‍රත්‍ය කියන මේ දෙකෙන්ම සිදු කරනු ලබන්නේ. ඉතින් බොහෝ අවස්ථාවලදී අපි මේ හේතු සහ ප්‍රත්‍ය පිළිබඳව කතා කිරීමේදී අපි මේ දෙකම එකම තැනකින් අරගෙන කතා කරනවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් නේ කියලා අපි කතා කරනවා. හැබැයි මේ හේතුව සහ ප්‍රත්‍ය අතර තියෙන වෙනස මොකක්ද කියන එක පිළිබඳව අපි විමසා බලන්නට ගියොත් අපිට තේරුම් ගන්නට පුළුවන් හේතුව කියලා කියන්නේ එක ප්‍රත්‍ය ධර්මයක් හැටියටත් තේරුම් ගන්නට පුළුවන්. හේතුව ගැනු එක ප්‍රත්‍ය ධර්මයක්. සෝවිසි ප්‍රත්‍ය විභාගයේදී අපිට හේතු ප්‍රත්‍ය කියන එකේදී හේතු සහ ප්‍රත්‍ය පිළිබඳව තේරුම් ගැනීමේදී හේතුව යනු ප්‍රත්‍ය යන විශාල පරිමාවක එක්තරා වූ දෙයක් පමණයි එක කොටසක් පමණයි කියලා තේරුම් ගන්නටත් පුළුවන්. හේතු ප්‍රත්‍ය කියලා පිළිබඳව කතා කරනකොට ප්‍රත්‍ය 24කින් එකක් තමයි හේතුව කියලා කියන්නේ. හේතු ප්‍රත්‍ය. ඒ හේතු ප්‍රත්‍ය anu කුමක්ද කියලා විමසා බලනකොට අලෝභ, අදෝස, අමෝහ, ලෝභ, දෝස, මෝහ කියන මේ යම් කිසි සිතක හටගනු ලබන මේ හේතු ඒ සිතට මුල් වෙන අකුසල චෛතසිකයන් අනුව ගිහිල්ලා ඒ සිත නම් කරනු ලබන ආකාරය එතන හේතු ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව අපිට එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ හේතුව සහ ප්‍රත්‍ය කියන එක පිළිබඳව තේරුම් ගැනීමෙහිදී අපට දකින්නට ලැබෙන එක අවස්ථාවක්. ඒ වගේම තවදුරටත් අපිට ගැඹුරින් මේ පිළිබඳව විමසා බැලීම තුළ මේ හේතු සහ ප්‍රත්‍ය කියන මේ වචන දෙක පිළිබඳව බැලීමේදී හේතුව කියලා කීමේදී යම්කිසි ඵලයක් උපදවන්නට හේතු වෙනවා කියන එකේදී ප්‍රත්‍ය වෙනවා කියන එකේදීත් අර්ථ දෙකක් විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. හේතුව කියලා කියන එකේ තිබෙන විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. ප්‍රත්‍යවීම කියන එක පිළිබඳව සලකා බලන කල එහි විශේෂ ලක්ෂණ ටිකක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ හේතුව සහ ප්‍රත්‍ය කියන මේ ධර්මයන්හි තිබෙන මේ විශේෂ ලක්ෂණ මොනවාද කියන එක පිළිබඳව විමසා බලනකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ස්වභාව හේතු හේතුව කියන එක හැම වෙලාවකදීම ස්වභාවයි. ඒ කියන්නේ එය තමන්ගේ භාවයෙන් තමන්ගේ ස්වરૂපයෙන් පෙනී සිටීම තමයි හේතුෙහි තිබෙන ලක්ෂණය හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. යම් කිසි භාජනයක් ඒ වගේම තෙල් ටිකක් තිරෙත් නිසා අපිට පේනවා නැතිනම් පහන් තැටියක් තෙලුත් තිරෙත් නිසා අපිට මේ ධර්ම තුනක එකතුව තියෙන තැනක පහනක් දැල් වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට පහන් දැල්ල කියන එක පහන් දැල්ල කියන එක දැල් වෙන්නට එතන අර ගින්න නැති වුණොත් අනග්ගිකව ඒක පහනක්පත් වෙනවා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ගින්දර නැතුව පහන දැල් වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ගින්දර ඇතිව තමයි ඒ පහන දැල් වෙන්නේ එතන. ඒකට මෙතනදී අර ගින්දර වගේ තමයි. ඒ කියන්නේ එතන ගිනි දැල්ල වගේ තමයි ජලන උෂ්ණත්වය ඇති වෙලා එතන යම් ගින්නක නිර්මාණය වීම කියන එක තමයි හේතුව කියලා කියන්නේ. ඉතින් පහනක දැල්වීමට අර තියෙන ගින්දර හේතුවක් ජලන උෂ්ණත්වය කියන එක හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒක හේතුව ස්වභාවයි. ඒ පහන් දැල්ල කියන එකේ එය එය එහිම ස්වභාවය. එය එහිම ස්වභාවය. එහිම ස්වභාවයේ බවට පත් වෙනකොට ප්‍රත්‍යේහි ස්වභාවය තමයි හැම වෙලාවකදීම ඒක ස්වභාව හේතු නෙමේ ඒක පරජාතිකයි. ඒ කියන්නේ ඒක බාහිරින් බාහිරින් ඉඳලා උපකාර කරන්නේ. තෙල් ටික කියන්නේ ඒ දැල්ල උපදවන දැල්ල ඉපදවීම නෙමෙයි. තිරේ කියන්නේ දැල්ල ඉපදවීම නෙමෙයි. තලිය කියන්නේ නැතිනම් ඒ මේ පහන කියලා කියන්නේ ඒක මැටි බඳුන කියලා කියන්නේ ඒක තෙල් ඒ දැල්ල ඉපදවීම නෙමෙයි. ඒකට ඒවා පරභාවයක්. හැම වෙලාවකදී මේක ඇතුලේ ඇත්තෙන ස්වභාව බවක්. ඒක පරභාවයි හැම වෙලාවකදී. ඒ කියන්නේ ඒක බාහිරින් ඉඳලා තමයි මේ උපකාරය සිදු කරනු ලබන්නේ. ඒක අභ්‍යන්තරික වූ දෙයක් නෙමෙයි. ඒ නිසා අන්න ඒ වගේ හේතුව කියන එක හැම වෙලාවකදීම ස්වභාව හේතු පච්චය පරභාව ඉඳලා තමයි උපකාර කරනු ලබන්නේ. ඒ වගේම හේතුව අධ්‍යාත්මිකයි, ප්‍රත්‍ය බාහිරයි. හේතුව අධ්‍යාත්මිකයි. කොහොඹ ඇටයක් හිටෙව්වහම කොහොඹ පැලයක් උපදිනවා. කොහොඹ ඇටෙහි ඇටය හේතුව නිසා. ඒක හේතු කරගෙන තමයි කොහොඹ ගහ හැදෙන්නේ. කොහොඹ ගහ පැල වෙනවා කියන එකට ඒ කොහොඹ බීජය තමයි උපකාර වෙලා තියෙන්නේ. ඒ නිසා එහි ගුණාත්මක බව කොහොඹ ගහේ සකස් වීම කියන එක කොහොඹ ගහක්ම බවට පත්වන්නට අවශ්‍ය ගුණාත්මක බව අර හේතුව ඇතුලේ තමයි තිබුණේ. ඒ නිසා හේතුව හැම වෙලාවකදීම අධ්‍යාත්මිකයි. ඒක තමන්ගේ පැත්තේ තියෙන දෙයක්. ඒ වගේම ප්‍රත්‍ය කියන එක බාහිරයි. අතුර කියන එක, පොළව කියන එක, අවශ්‍ය උෂ්ණත්වය කියන එක මේ වගේ දේවල් අපි ගත්තාම ඒක බාහිර හේතු. ඒක තියෙන්නේ මේ කොහොම බීජය ඇතුලේ නෙමෙයි. ඒක කොහොම බීජය ඇතුලේ තිබිලා ආපු දෙයක් නෙමෙයි. එතන වෙන අඹටයක් හිටවුවොත් මේ අඹ අඹ පැලයක් හැදෙනවා. අර පස්තික වතුර උණුසුම ඒ දේවල්ම තමයි උපකාර කරගනු ලබන්නේ. ඒ නිසා මේ බාහිරින් ඇති වෙන දෙයක් තමයි ප්‍රත්‍යය කියලා කියන්නේ, හේතුව කියලා කියන්නේ හැම වෙලාවකදීම අජ්ජත්තිකව හටගනු ලබන ආධ්‍යාත්මික ධර්මයක් හැටියටයි අපට තේරුම් ගන්නට සිද්ධ වෙන්නේ. ඒ වගේම අසාධාරණෝ හේතු හේතුව කියන එක අසාධාරණයි. පච්චය කියන එක සාධාරණ ධර්මයක්. හේතුව අසාධාරණයි. ඇයි හේතුව අසාධාරණයි කියලා කියන්නේ? අර කොහොඹ ඇටය අඹ ගහක් පැලවෙන්නට හේතුව බවට පත් උනේ නැහැ. ඒකට අසාධාරණයි. ඒක සාධාරණ වෙන්නේ ඒ අදාළ දෙයට විතරයි. හැබැයි පච්චය කියන එක ඒක සාධාරණයි. ඒක හැම දෙයකටම සාධාරණයි. ප්‍රත්‍ය කියන එක සාධාරණ ධර්මයක්. හේතුව එයම උපදවන්නට හේතු වෙන දෙයක්. හේතුව එයම උපදවන්නට හේතු වෙන්නේ. එයින්ම උපන්න දෙයක් බවට ඒකපත් කරනවා. හැබැයි පච්චය කියන එක බාහිරව තියෙන දෙයක් නිසා ඒක ඒක මේ සාධාරණ ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. සාධාරණයි කියලා කියන්නේ සියල්ලට සාධාරණයි කියන එක. හේතු අසාධාරණයි කියලා කියන්නේ ඒක අනිත් දේවල් වලට ඒ විදිහට ප්‍රත්‍යවීමක් සිද්ධ නොකරන නිසා අනිත් දේවල් වලට ඒයින් නැති කරන බලපෑමක් නැති නිසා තමයි ඒක හැම වෙලාවකදීම හේතු අසාධාරණයි කියලා ඒ විදිහට කතා කරන්නේ පච්චය කියන එක හැම වෙලාවකදීම සියල්ලටම පොදුවේ උපකාර කරනු ලබන සාධාරණව කරන උපකාරයක් හැටියට උපකාර කරනු ලබනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට හේතු සහ පච්චය අතර තියෙන වෙනස්කම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. හේතුව හැම වෙලාවකදීම ඒක ස්වභාවයි, අජ්ජත්තිකයි, ඒ වගේම ඒක අසාධාරණයි. පච්චය හැම වෙලාවකදීම පරභාවයි, ඒක බාහිරයි, ඒ වගේම සාධාරණයි. මේ විදිහට හේතුෙහි සහ ප්‍රත්‍යෙහි තියෙන වෙනස්කම් පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟට යොමු වෙලා තියෙන ගැටලුව අපි විමසා බැලුවාම අකුසල් සිත්තල සඳහන් ditthිගත සංප්‍රයුක්ත සහ ditthිගත විප්‍රයුක්ත යනුවෙන් අදහස් කරන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත බවද නැතිනම් ditthි සංයෝජනයෙන් යුක්ත බවද පැහැදිලි කර දෙන්නට කියලා. ditthිගත සංප්‍රයුක්ත බව කියලා කියනකොට එතන මේ දහවස්තුක මිත්‍යා දෘෂ්ටියෙහි ඉඳලා මේ දික්ටි චෛතසිකයෙහි යෙදීම කියන එක තමයි එතනදී අදහස් කරනු ලබන්නේ. ඒ කියන්නේ දික්ටි සංයෝජනය කියන තැනදීත් ඒකම ඇතුළත් වෙනවා. ඒ කියන්නේ දික්ටි සහගත අබිනිවේෂ පරාමාස දික්ටි කියලා අපි කතා කරන දික්ටි සංයෝජනය කියලා කතා කළත් ඒ වගේම දික්ටි චෛතසිකය කියලා කතා කරත් ඒ හැම තැනකම තියෙන එකම ස්වභාවයක් එකම ලක්ෂණයක්. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියන එක නියත මිත්‍යා දෘෂ්ටි කියන ගණයට අයිති වෙන දිට්ඨිෙහි තියෙන උපරිම රළු බව තමයි එතනදී කතා කරන්නේ. හැබැයි දිට්ඨිගත සංප්‍රයුක්තයි කියන තැනකදී ඒකත් ඇතුළත් ඒ වගේම ඒ ඒබඳු මට්ටමට නොගියා වූ මට්ටමකදී උනත් දිට්ඨිගත සංප්‍රයුක්ත බව කෙනෙකුට තියෙන්නට පුළුවන්කම තියෙනවා අස්සාදාදී දිට්ඨි සාගත ස්වභාවයන් පිළිබඳව විමසා බලන කල අපිට දික්ටි සහිත බව ඒ සෑම තැනකදීම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ හින්දා ඒ ditthi සහගත බව කියන එක දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට පමණක්ම පොදුවන් පොදුවන දෙයක් නෙමෙයි. එතනින් පරිබාහිරව ditthi සංයෝජනය කියන දේත් ඒ ditthi සහිත මට්ටමකම තමයි හඳුනා ගන්නට තියෙන්නේ. කොටිම කියනවා නම් ditthi චෛතසිකය කියලා අපි කිව්වොත් මම හිතනවා වඩාත්ම නිවැරදි කියලා. ditthi සහිත ඒ සිතේ යෙදෙන ගති ස්වභාවය පිළිබඳවයි මේ කතා කරන්නේ. ඒකට ඒක අසාධ දිට්ඨිය, අත්තානු දිට්ඨිය, ඊට පස්සේ අහන්ති මානව නිබන්දා දිට්ඨි මමන්ති මානව නිබන්දා දිට්ඨි මේ ආදී ලෙස කතා කරනු ලබන දිට්ඨියෙහි තියෙන ඕනෑම ස්ථානයක් මේ දිට්ඨි කියන දේ ඇතුළත චෛතසිකය තුළ තමයි අපිට කතා කරන්නට වෙන්නේ. නිසා දිට්ඨි සහගත කුසලයන් මේ අකුසලයන් කියනකොට ඒ දිට්ඨි සංප්‍රයුක්තයි කියලා කියනකොට අන්නේ දිට්ඨි චෛතසිකයේ යෙදුණා කියන තැනින් ඔය ඕනෑම දිට්ඨියක නියෝජනය වීම කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppati viditha කියන මේ දේවල් පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නට කියලා සුතා කියලා කියන්නේ අපි යම්කිසි ධර්මයක් පිළිබඳව අපි අහලා තේරුම් ගන්නට නම් ඒ ධර්මයේ ඊටම හොඳින් අපි අසා ගන්නට ඕනේ. ඒකට අපි කියනවා සුතා කියලා. ඒ කියන්නේ ධර්මයේ තේරුම් ගැනීමේදී අපිට කල්යාණ මිත්‍ර සේවනය තමයි මුලින්ම ලැබෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනකොට කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන අපි ධර්මයේ පිළිබඳව අහලා දැනගන්නවා. ඒ ඇසීම තමයි සුත කියන වචනය තුලින් පැහැදිලි කරන්නේ. නිසා සුතා කියලා කියන්නේ ධර්මය තාම හොඳින් අහනවා, කන් යොමා අහනවා කියන එක. ඕහිත සෝතෝ කියලා කියනවා මේ කන හොඳට යොමු කරලා අහනවා. කන හොඳට යොමු කරලා අහනවා. ඒකෙන් කියන්නේ මේ හොඳට නැමෝ කන් නැතුයි අහනවා කියන එකෙන් කියන්නේ අර කියන දේ එළියට ගිහිල්ලා එක එක දේවල් හිතේ තින්නේ නැහැ. ශනේ ශරේට අර කියන දේවල් සිහි කරගන්න තැනකට එන්නේ නැහැ. ඊටාම හොඳට කන්‍යවා අර පැහැදිලි කරනු ලබන ධර්මයේ පිළිබඳව හොඳින් තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. ඒ ඔස්සේම තමන්ගේ මනස අරගෙන යනවා. අන්න ඒකට කියනවා සුතා කියලා. ඉතින් ඇහුවට වැඩක් නැහැ. අහපු දේ එතනම බිමට දාලා අපහු නැගිටලා එනවා නම් ඒ නිසා සුතා දතා කියලා කියනවා. ඒක දරා ගැනීම, ධාරණය කර ගැනීම, මතකයේහි තබා ගැනීම කියන එක අවශ්‍යයි. ඒ නිසා දතා කියලා කියන්නේ ඒ ධර්මයේ පිළිබඳව හොඳින් මතකයේහි තබා ගැනීම කියන එක. ඉස්සෙල්ලම ධර්මයේ හොඳින් ඇහුවා, ඊට පස්සේ අසාගත් ධර්මයේ කියන එක මතකයේහි තබා ගැනීමත් අත්‍යන්තයෙන්ම අවශ්‍ය වන දෙයක් ඒක ජීවිතය තුළ ඕනෑම ධර්මයක් ප්‍රගුණ කරනකොට අපි සතුව තියෙන්නට ඕන දෙයක්. ඒ නිසා සුත වගේම අසන ලද දේ ධාරණය කොටගෙන පවත්වා ගැනීම කියන එකත් අවශ්‍යයි. ඒ වගේම අපිට හම්බෙනවා වචසා ಪರಿචිතා කියලා දෙකක්. ඒතකොට මේ වචසා ಪರಿචිතා කියන එක මේ දෙකක් හැටියට පෙන්වන්නට මෙතන තියෙන එකම කාරණාවක්. ඒ තමයි ಪರಿචිතා කියන්නේ පුරුදු කරන ලද්ද. වචසා කියලා කියන්නේ වචනයෙන් කියන එක. එතකොට වචසා ಪರಿචිතා කියලා කියන්නේ වචනයෙන් පුරුදු කරනවා කියන එක. කියන්නේ කටින් අපි ඒක පුරුදු කරනවා. අර දරාගත්ත දේ අපි හොඳින් තවදුරටත් වචනයෙන් පුරුදු කිරීම තමයි වචසා ಪರಿචිතා කියලා කියන්නේ. අපි ඒක පැහැදිලි කරන්නට උත්සාහවත් වෙනකොට සමහර විට අපිට ඒක ධාරණය වීම තවදුරටත් ඊටාම හොඳින් පැහැදිලි අවබෝධයක් ඇති වෙන විදිහට කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම දහම් මානසිකාරාධිය පවත්වන තැන්වලදී මේ වචසා ಪರಿචිතා කියන මේ අංගය ඊටම වැදගත් වෙනවා. මුලින්ම අපි උදාහරණයක් ඇටියට අසුබ භවනාදී පිළිබඳව කතා කිරීමේදී දෙතිස් කුණප කොටහස පිළිබඳව භාවනා කරනකොට මුලින්ම ඒක Tamanට හොඳින් වචනයෙන් පුරුදු කරන්නට කියලා කියනවා. බුදුගුණ භාවනාව කියනකොට සමහර වෙලාවට කෙනෙකුට හිත සමාධි වීම සිත පැත්තෙන් අඩු නම් ඔහුට ඒ වචනයෙන් පුරුදු කිරීමට උපදෙස් ලබා දීම සිද්ධ කරනවා. වචසා ಪರಿචිතා කියලා කියන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ. ඒකට තචෝ දන්තා නඛා ලෝමා කේසා. මේ විදිහට අපි ඒ පිළිබඳව වචනයෙන් නැවත නැවත නැවත නැවත පුරුදු කිරීම සිද්ධ කරනවා. ඒ වචනයෙන් පුරුදු කිරීම අපි බුදුගුණ භාවනාව කරනවා නම් බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා අපි මේ බුදු ගුණය පිළිබඳව සිහි කරමින් ඒ නැවත නැවත වචනයෙන් පුනරුච්චාරණය කරමින් සිතේ ඇති කරගනු ලබන පුරුද්දට කියන වචසා ಪರಿචිතා කියලා. ඒ පිළිබඳව හිතින් මෙනෙහි කරනා වගේම වචනයෙන් ඒක ප්‍රකාශයටපත් කිරීම. දැන් වචනයෙන් දෙයක් කරන්න යනකොට දැන් අපි දන්නවා ළමෙක් පාඩම් කරනකොට ඔහු වචනයෙන් කියමින් ඒක පාඩම් කරනවා. එතකොට ඒ වචනයෙන් කියමින් පාඩම් කිරීමේ තිබෙන විශේෂත්වය මොකද්ද? වචනයෙන් කියමින් පාඩම් කිරීමෙහි තියෙන විශේෂත්වය තමයි ඒ අපි වචනය කතා කරන්නට නම් ඒක සිතින් හිතන්නට ඕන. ඒ හිතපු දේ තමයි සිත් ගණනාවකින් අපි තවදුරටත් තහවුරු කරගෙන ඒක වචනයේ මගින් අපි එළියට අරගෙන යන්නේ. ඒ හින්දා අපිට අර කියපු දේ අර හිතින් හිතුවට වඩා වැඩිපුර ධාරණය වෙමින් ඒක Taman තුල පිහිටා සිටිනකම වැඩි අපි වචනයෙන් දෙයක් පුරුදු කරනකොට ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. වචසා ಪರಿචිතා කියලා කියන්නේ වචනයෙන් පුරුදු කරන ලද බව. ඒ ධර්මයටත් අපිට අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට විදර්ශනාවට උනත් අදාළ වුණ ධම් කරුණු පිළිබඳව සමහර විටක වචනයෙන් පුරුදු කරන්නට වන අවස්ථා කෙනෙකුට තියෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම අවස්ථාවකදී ඒ ඇසීම, දරා ගැනීම සහ වචනයෙන් පුරුදු කිරීම කියන එක මේ ප්‍රධාන ධර්ම මාර්ගයට අදාළ අංගයක් ලෙස අපට සලකන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ මනසානුපෙක්ඛණය කියලා කියන්නේ අපි ඒ පිළිබඳව නැවත නැවත සිතින් මෙනෙහි කිරීම කරනවා. මත් සිතින් නැවත නැවත සම්මර්ෂණය කිරීම කරනවා. යෝනිසෝ මනසිකාරයේ පවත්නවා. හිත යොමා ඒ පිළිබඳව මෙනෙහි කරනවා. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු පිළිබඳව කෙනෙකුට බලන්නට පුළුවන්කම තියෙනවා. ඒක අපි හිතමුකෝ මෙහෙම සතර මහා ධාතු පිළිබඳව ඔබ ඉස්සෙල්ලාම මෙන්න මේ සතර මහා ධාතුව කියලා අහනවා. අහගත්තා වගේම ඔබේ මනසේක ධාරණය කරනවා. ධාරණය කරගෙන ඔබ සෑම මොහොතකම පඨවි පඨවි පඨවි එහෙම නැතිනම් ආපෝ ආපෝ ආපෝ මේ විදිහට ඔබ ඒක පුරුදු කරනවා වචසා ಪರಿචිතා කියලා කියන්නේ වචනයෙන් පුරුදු කිරීම කරනවා මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ අර වචනයෙන් පුරුදු කිරීම වගේම තව අධීරක් හැටියට සලකන්නට පුළුවන්කමක් තියෙනවා. Tamange හිතින් ඊටාම හොඳින් ඒ ධර්මයේ පිළිබඳව නැඹුරු වූ මනසින් යුක්තව මෙනෙහි කිරීම සිද්ධ කරනවා. මනසානුපෙක්ඛණය කියලා කියන්නේ අන්නේ නැඹුරු වූ සිතින් යුක්තව ඇති කරගනු ලබන මෙනෙහි කිරීමට තමයි මනසානුපෙක්ඛණය කියලා කියන්නේ. සිතින් නැවත නැවත මෙනෙහි කොට බලනවා කියන එක තමයි එතනදී සිද්ධ වෙන්නේ. මනසානුපෙක්ඛිතා ඒ වගේම ditthya suppati viditha කියලා කියනවා. තමන්ගේ ditthයෙන් තමන්ගේ දර්ශනයෙන් නුවණින් ඒ ගැන තවදුරටත් වැඩිපුර පැහැදිලි කර ගැනීම කියන එක. ditthya suppati viditha කියලා කියන්නේ තමන්ගේ දර්ශනයේ පැත්තෙන් නුවණින් ප්‍රඥාව අවදිමත් වෙන විදිහට ඒ පිළිබඳව යම් පැහැදිලි කර ගැනීමක් සිදු කරනවා නම් ඒකට කියනවා ditthya suppati viditha කියලා. කියන්නේ නුවණින් යුක්තව එය මෙනෙහි කිරීම තුළ ඇති කරගනු ලබන මනා අවබෝධයකටපත් වීම. ditthiya suppati vidita. ඉතින් අපි ධර්මයක් ශ්‍රවණය කර ගැනීමේදී ඔය කියන කරුණු කාරණා පිළිබඳව අපි ප්‍රධාන අවධානයක් යොමු කරන්නට ඕනේ. ඒ හින්දා සුතා දතා වචසා පරිචිත් වචසා පරිචිතා මනසානුපෙක්කිතා ditthiya suppati vidita කියන මේ දේවල් ටික අපි සම්පූර්ණ වන විදිහට කටයුතු කරනවා නම් ඒ ධර්මය ඊටාම ඉක්මනින් අපේ ජීවිතයට අවශෝෂණය වෙනවා ඒක අමතක වෙලා යන දෙයක් බවට පත් වෙන්නේ නෑ බොහෝ දෙනෙකුට ඒ ධර්මය අතහැරෙන්නේ ඒක අමතක වෙලා යන්නේ ඔය කියන අංගයන්ගෙන් අපේ සම්පූර්ණ වීමක් ජීවිතය තුළ යෙදීමක් නැති වෙනකොට තමයි ඒක අතහැරිලා යන්නේ ඒ වගේම ඊළඟ ප්‍රශ්නයක් හැටේට යොමු වෙලා තියෙනවා මේ කාලේ මනුෂ්‍ය තලයේ ඇත්ත බෝසත්තුරු ඉන්න බැරිද කියලා මම හිතනවා මේක පසුගිය සතියේ පිළිතුරු ලබා දුන්න මේකට අදාළව වෙනත් ප්‍රශ්නයක් තිබිලා මේකත් අදාළ කරගත්ත එතනදී මනුෂ්‍ය තලයේ ඇත්ත බෝසත්වරු ඕනෑ තරම් ඉන්නට පුළුවන්කම තිබෙනවා. ඕනෑ තරම් බෝධිසත්වරු ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ බෝධිසත්වරු ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ දා කිව්වා වගේම බෝධිසත්වරයෙක් කියන එකේදී එයත් අවබෝධයකටපත් නොවුණු ප්‍රත්‍යජන කෙලෙස් ඇසුරු වෙන පුද්ගලයෙක්. බෝධිසත්වරයෙක් කියලා කියන්නේ යා මේ ඊළඟ ආත්ම භාවයේහි බුද්ධත්වයට පත්වන කෙනෙකු නෙවෙයි. ඒ වගේම ඒ කියන්නේ ඊළඟ ආත්ම භාවයේහි බුද්ධත්වයට පත්වන කෙනෙකු උනත් බෝධිසත්වරයෙක් වෙන බෝධිසත්වරයෙක් තමයි. හැබැයි ඒබඳු කෙනෙක් අපි හිතමුකෝ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කියලා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. ඒ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ දැනට දෙවි දෙවි කෙනෙක් ලෙස දිව ලෝකයේ ප්‍රතිසන්දිය ලැබලා ඉන්න උතුමන් වහන්සේ නමක්. බොහෝ කාලයක් තමන්ගේ සිත ඒ ගුණ ධර්ම વિશે පුරුදු කරපු මහෞත්මයාණන් වහන්සේ නමක්. ඉතින් ඒ සංකල්පය තමයි අපිට බෝධිසත්ව සංකල්පයේ විදිහට දකින්න පුළුවන්කම තියෙන. හැබැයි භික්ෂුන් වහන්සේලා විසින් ඒ බෝධිසත්වරයාට වැඳ යුතුයි කියලා එකක් ඇත්තේ නැහැ. භික්ෂුත්වය කියන එක ඊට වඩා මහා උත්තරීතර දෙයක් පැවිද්ද කියන එක භාග්‍යතුන් වහන්සේගේ ශාසනයක පැවිද්ද ලබා ගත්තා කියලා කියන එක ඊට වඩා මහා උත්තරීතර දෙයක්. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විසිනුත් වන්දනා කළ යුතු මහා ඊට වඩා මහා උතුමන් වහන්සේ නමක් විදිහට අර කෙලෙස් සහිත වුණ පැවිද්දට නොපැමිණියා වූ බෝධිසත්වවරයෙක් හඳුන්වා දෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම බෝධිසත්වවරුන් වන්දනා කිරීම කියන එක දිහා අපි බැලුවහම බෝධිසත්වවරු සෑම විටම වන්දනා කළ යුතු අය නෙමෙයි. ගුණය තුල සීලය තුල හික්මෙනකොට යය ගරුකල යුත්තන් වන්දනා කළ යුත්තන් බවට පත් වෙනවා. නැතන් විට බෝධිසත්වයන් වහන්සේ නමක් අතිනොත් දුස්චරිත සිද්ධ වන්නට පුළුවන්කම තියෙනවා. ඒ බඳු අවස්ථාවක දුස්චරිතවත් බවටත් අපි ගරු කරනවා කියලා එහෙම දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේලා කියලා කියන්නේ වරදින්නත් පුළුවන්. ඒ වගේම ඊටාම හොඳ මේ ගුණධර්ම පුරන්නටත් පුළුවන් පිරිසක්. එයා ඉතින් වැරදීම් වෙන්නටත් පුළුවන්. අපි ඒ කියලා වැරද්දන මත කරන්නට අවශ්‍ය වෙන්නේ නෑ බෝධිසත්ව බෝසතාණන් වහන්සේ නමක්. ඒ බෝධිසත්වයෙක් කියලා. ඒ හින්දා අපි ඒ බඳු බෝධිසත්වවරු කියන පිරිස මේ ලෝකේ ඕන තරම් ඉන්නට පුළුවන්කම තියෙනවා. ඒක ගණනින් කියන්නට බැරි තරම් බෝධිසත්වවරු ඉන්න පුළුවන්කම තියෙනවා. හැමෝම තමන්ගේ මනස බෝධිය සඳහා හුරු පුරුදු කරනවා නම් ඒ හැමෝම බෝධිසත්වවරයෙක්. ඒ නිසා රහත් බෝධිය සඳහා හෝ තමන්ගේ මනස පුරුදු කරන කෙනෙක් නම් ඒ හින්දා ඒක මහා ලොකු දෙයක් හැටියට අපිට සලකන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඔය වර්තමාන කාලයේ ඔය බෝධිසත්ව සංකල්පය පාවිච්චි කරමින් සමාජයට බැසගනු ලබන පිළල අනුව අපි යනවට වඩා හොඳම දේ තමයි අපි හැමෝමත් බෝධිසත්වවරු නිර්වාණය ඉලක්කගත කරගෙන මේ මාර්ගය අනුගමනය කරනු ලබන බෝධිසත්වවරුයි කියලා දැකලා තමන්ගේ ගුණ ධර්ම පූර්ණණය කර ගැනීම වේගවත් කර ගැනීම තමයි අවශ්‍ය වන්නේ. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට කියලා. ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියලා. ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාදයම තමයි මේ පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වීමේදී ක්‍රියාත්මක වන ඒ නියමයක් නැතිනම් ඒ ප්‍රත්‍යයන් අතර ක්‍රියාත්මක වන දේ තමයි අපි ඉදප්පච්චේතාවය කියලා හඳුන්වනු ලබන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. ඒ කියන්නේ මෙන්න මේ ධර්මය පවතිනවා නම් ඉමස්මින් සති ඉදං හෝති මේ ඵලය තියෙනවා මේ ඵලය උපදිනවා. ඉමස්ස උපාදා මේ ධර්මයේහි ඉපැත්ම ඇතුලේ ඉදං උප්පජ්ජති මේ ඵලය හටගන්නවා. ඉමස්මින් අසති ඉදං නොහෝති මේ ධර්මය නැති කල්හි මෙය උපදින්නේ නැහැ. ඉමස්ස නිරෝධාය මං නිරුජ්ජති දැන් නිරුජ්ජති මේ ධර්මය නිරුද්ධ වුණ කල්හි මේ ධර්මය නිරෝධයටපත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සමුදය සහ වැය කියන මේ දෙපැත්තට අදාළව. ඉමස්මින් සති ඉදං හෝති කියන එක මේ න්‍යායට අපි පිරෙවුවාම අවිද්‍යාව කියන දේ දැම්මොත් මේ ඇති කල්හි මේ වෙයි කියනකොට අවිද්‍යාව ඇති කල්හි සංස්කාරය වෙයි. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරය වෙයි. අවිද්‍යාවගේ ඉපදීමෙන් සංස්කාරයේහි ඉපදීම වෙයි. අවිද්‍යාවෙහි ඉපදීමෙන් සංස්කාරයේ ඉපදීම වෙයි. අවිද්‍යාවගේ නැතිවීමෙන් සංස්කාරයේහි නූපදීම වෙයි. වෙනවා. නොවීම වෙනවා. අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයටපත් කිරීමෙන් එම සංස්කාරයාගේ නිරෝධයටපත් කිරීම වෙනවා. මේ විදිහට අන්නේ අවිද්‍යාව සහ සංස්කාරය කියන මේ ධර්ම දෙක අතර තියෙන මෙන්න මේ සම්බන්ධතාවය පිළිබඳව පැහැදිලි කිරීම තමයි මේ ඉදප්පච්චේතාවය කියලා අපි කතා කරන්නේ. ඊට පස්සේ සංස්කාරය සහ විඥානය අතර, විඥානය සහ නාම රූපය අතර, නාම රූපය සහ සලායතනය අතර සලායතන ස්පර්ශ අතර ස්පර්ශ වේදනා වේදනාව තණ්හාව තණ්හාව උපාදාන උපාදානේ භවයේ භවයේ ජාතිය ජාතිය ජරා මරණ මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍යයන් අතර නැත්නම් මේ ධර්මයන් අතර තියෙන මේ සම්බන්ධතාවය තමයි ඉදප්පච්චේතාවය කියලා මේ පැහැදිලි කරගනු ලබන්නේ. ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාදයේහි මෙන්න මේ මේ ධර්මයන්ගේ පැවැත්ම මත මේ මේ ධර්මයන්ගේ හට ගැනීම වෙනවා කියලා මේ චක්‍රීයව සිද්ධ වෙන හේතුඵල ධර්මතාවයේ පිළිබඳව විවරණයට ලක් කිරීමක් විභජනයට ලක් කිරීමක් තමයි ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒක ඇතුලේ හැම වෙලාවකදීම හේතුඵල ධමයක් කියන එක මේ පුද්ගලයෙක් සත්වයෙක් පුද්ගලයෙක් නොවුණු හුදෙක්ම මේ හේතු ඇතිකල්හි මේ ඵලයේහි හට ගැනීමයි මේ හේතු නැතිවීමෙන් ඵලයේහි නිරෝධයටපත් වීමයි කියන මේ අවබෝධය ගෙනල්ලා දෙන්නට පුළුවන් වන විදිහේ නුවණක් ඇති කිරීම කියන එක තමයි අපිට මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියන මේ ධර්ම විභාගය තුළදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක මේ එක් එක් පටිච්චසමුප්පාද අංගයන්ට අනුරූපීව බෙදලා විභජනයට ලක් කරලා බොහොම විස්තරිතව බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒක ගොඩාක් විස්තර විභාග සහිතව. එක් එක් අංගයක් විදිහට කොහොමද අවිද්‍යාව ඇති කල්හි අවිද්‍යාව කියන්නේ මොකක්ද කොහොමද අවිද්‍යාව තිබුණොත් සංස්කාරය වෙන්නේ එතකොට අවිද්‍යාව තිබුණොත් සංස්කාරය වෙනවා කියලා කියනකොට එතන සංස්කාරය කියන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන මේ සංස්කාර ධර්මය අවිද්‍යාව ඉමස්මින් සති ඉදං හෝති කියනකොට අවිද්‍යාව ඇති කල්හි සංස්කාරය ඇත කියලා කියන්නේ මොන විදිහටද අවිද්‍යාව තියෙන්නේ මොන ආකාරයටද එතන සංස්කාරයේහි ඉපදීම සඳහා මේක ප්‍රත්‍ය වෙලා තියෙන්නේ අවිද්‍යාව කියන එක ඇති කලෙහි සංස්කාරයේ තියෙනවා එහෙනම් සංස්කාරයට අවිද්‍යාව කියන එක මොන විදිහටද ඒක ඇති බවෙන් ප්‍රත්‍ය වෙලා තියෙන්නේ ඒක ඒ පිහිටා සිටින්නට ස්ථාන වීම විදිහටද ඒක එතන යෙදිලා ප්‍රත්‍ය වේලාද සංප්‍රයුක්තව තිබිලා ප්‍රත්‍ය වේලාද විප්‍රයුක්තව තිබිලාද සහජාතව තිබිලාද මේ මොන ආකාරයටද මේ අවිද්‍යාව සංස්කාරය උපදවන්නට ප්‍රත්‍යවීම වෙලා තියෙන්නේ. හැබැයි අවිද්‍යාව තිබුණොත් තමයි සංස්කාරය උපදින්නේ. ඒක පැහැදිලි. හැබැයි මොන විදිහටද ඒ ඇතිවන සංස්කාරය ඇතිවන සංස්කාරයට අවිද්‍යාව ප්‍රත්‍යවන්නේ කියන එක පිළිබඳව අපිට විශේෂයෙන් වෙනමම සාකච්ඡා කරන්නට වෙනවා. එතකොට ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයේ පිළිබඳව පැහැදිලිව තේරුම් ගන්නට යන කෙනෙකුට නම් එය කොහොමද සංස්කාරයන්ගේ ඉපැත්මට ප්‍රත්‍යවීම සිද්ධවන්නේ කියන එක ගැන අර ප්‍රත්‍ය විභාගය හරහා තේරුම් ගැනීම අත්‍යන්තයෙන්ම කළ යුතු වෙනවා. ඒ ටික හැරදමා අපිට නිකම්ම ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියලා කිව්වා කියන පමණින් ඒක තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තේරුම් ගන්නට යෑම තුළ බොහෝ වෙලාවට බොහෝ දෙනා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විවිධ විකෘති මතයන්ට හසු වීම අපිට හඳුනා ගන්නට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි අර ධර්මයේ තිබෙන බෙදීම අතහැර දැමීම කියන එක. ඒ කියන්නේ ඒක විභජනයට පත්වන පැති අතහැර දමලා ඒක ඒකාන්ත තියරියක් හැටියට Tamanට පෙනෙන එක පැතිකඩක් පමණක් සිටීම කියන දේ තුළ වෙන හානියක්. මේ සයිදප්පච්චේතා පටිසමුපාදය කියලා කියන්නේ අර විදිහට කොටස් හතරකින් මේ ප්‍රත්‍ය විභාගය පිළිබඳව තේරුම් ගැනීම කියන එක. ඒක පටිසමුපාදයේ සෑම අංග දෙත්‍යයක් අතරම අපිට බෙදා දක්වමින් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒක තවදුරටත් ඊටාම සංකීර්ණව සියුම්ම යන දෙයක් ඇටියට විභජනය කරගෙන පැහැදිලි කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟ දහම් ගැටලුව විදිහට යොමු වෙලා තියෙනවා අසඤ්ඤතලයේ හටගන්නේ එක් ස්කන්ධයක් පමණයි. එය පංචස්කන්ධයක්ද පංච උපාදානස්කන්ධයක්ද කියලා ආන අසඤ්ඤ තලයේහි උපදින්න එක ස්කන්ධයයි අසඤ්ඤ තලයේහි එතන සංඥාවෙහි පහළවීමක් නැහැ සංඥාවෙහි පහළවීමක් නැහැ කියන්නේ එතන සිතෙහි පහළවීමක් නැහැ එතන එක ස්කන්ධයක් තියෙන රූපස්කන්ධය කියන එක. ඒකට ඒ රූපස්කන්ධය කියන එක රූප උපාදානස්කන්ධයද එහෙම නැතිනම් ඒ ස්කන්ධය කියන එක ස්කන්ධයක්ද කියලා අහනවා. ඉතින් ඇත්තටම දැන් අසඤ්ඤතලයේදී සිතෙහි ඉපදීම කියන එක తాවකාලිකව විපාකයක් හැටියට නතර කිරීමක් කරලා තියෙනවා. හැබැයි එතන එයට අදාළ වුණ රූප ධර්මයේ පැවැත්ම තියෙනවා. ඒ රූපය ආපහු ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්කමක් තියෙන. ඒ භවයේදී නොඋනත් තමන්ගේ පෙර භවයේ පිළිබඳව සිහි කරන කෙනෙකුට ආශ්‍රෝපාදානයන්ගේ මේ ධර්මය අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. අන්නේ ඒ නිසා එබඳු තත්වයක් හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධය කියලාම තමයි. පංච උපාදානස්කන්ධය කියලා කියන තැනදී මේ වර්ධවා ගන්නට එපා. ඒ රූප උපාදානස්කන්ධය කියන ගණේම කතා කරනවා. ඒකට හේතුව තමයි ආශ්‍රව උපාදාන සහිත වූ ස්කන්ධ ටිකකින් ඇසුරු කරන නිසා ඒක අරමුණක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන නිසා. ආශ්‍රෝපාදානයෙන් ඇසුරු කිරීම වෙන නිසා සහ කරන නිසා තමන්ට එය පංච පංච උපාදානස්කන්ධයේ කියන රූප උපාදානස්කන්ධය හැටියටම තමයි ගන්නෙ. ඒ වෙලාවේදී ආශ්‍රව උපාදාන හට ගන්නට අවශ්‍යතාවයක් නැහැ. උපාදානස්කන්ධය කියලා කියන්න. ඊට පස්සේ උනන් ආශ්‍රව උපාදානයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් නම් ඇසුරු කරන්න පුළුවන් නම් අනේ ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු කිරීමම හඳුන්වනු ලබනවා උපාදානස්කන්ධයක් බවට පත්වන අවස්ථාව කියලා. එහෙනම් අසඤ්ඤ තලයේදී ඒ තිබෙන එකම ස්කන්ධය උපාදානස්කන්ධයක් විදිහට යනවා මිසක ස්කන්ධයක් ලෙස හඳුන්වන්නේ නැහැ. ඒක උපාදානස්කන්ධය උපාදානස්කන්ධ කියන සංග්‍රහයෙහිලා ගැනෙන උපාදානස්කන්ධයන්ටම අයිතිවන දෙයක් පමණයි. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට අපිට යොමු වෙලා තියෙනවා සසල සසර තුල ක්‍රියාත්මක වන නාම પરම්පරාව අනුත්පාද නිරෝධයට පත්වන්නේ අරිහත් වූ හිතට පසුව බව කියවේ. සසර ගමනට අලුතින් නාම પરම්පරාවකට එකතු විය හැකිද? එසේනම් මේ සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි කරලා දෙන්නට කියලා. සසර කියන්නේ මොකක්ද? සසර කියලා කියන්නේ මේ හේතුඵල ධර්මයක පැවැත්ම කියන එකනේ. මේ ස්කන්ධ සම්පතියක නැවත නැවත ඉපදීම කියන එක. හේතු ටිකක් උපදිනවා හේතුව තියෙනකොටම නැවත ඵල ධර්මයක් උපදිනවා. හේතුව නිසා ඵලයක් උපදිනවා. ඊට පස්සේ ඵලය පිළිබඳව නැවත හේතු සකස් කරනවා. නැවත ඵල ධර්මයක් උපදිනවා. මේ මේ සසර කියන එකක් ඇතුලේ ක්‍රියාත්මක වන නාම රූප පරම්පරාවක් තියෙනවා නෙමෙයි නාම රූප පරම්පරාවෙහි නැතිනම් මේ ස්කන්ධ ටිකක පහළ වීමම තමයි සසර කියලා කියන්නේ. ස්කන්ධ පරම්පරාවක පැවැත්ම කියන එකම තමයි සසර කියලා කියන්නේ. සසර කියන එකක් තුළ මේ ධර්මයන්ගේ પરම්පරාවක් පවතිනවා කියනවා නෙමෙයි. ඒ ධර්මයන්ගේ පැවැත්මම තමයි නොසිඳී පැවැත්මම තමයි සසර කියලා හඳුන්වනු ලබන්නේ. එතන මේකේ අනුත්පාද නිරෝධය කියලා කියන්නේ අද දවසේදී හේතු උපදවන ගතිය නැති වුණොත් හේතු සකස් කරන ගතිය නැති වුණොත් අනාගතයට ප්‍රතිසන්දි සඳහා යෑම නතර වෙනවා. අනාගතයට ප්‍රතිසන්දි සඳහා ඒක උපදිනවා කියන එක නතර වීම සිද්ධ වෙනවා. එහෙනම් අද කරන්න පුළුවන්කම තියෙන දේ තමයි අපිට අනාගතයට ප්‍රතිසන්දි සඳහා දැස ගැනීමට තියෙන හේතු ටික අද නතර කරන්න කිරීමෙහි හැකියාව තියෙනවා. අනාගතයට ප්‍රතිසන්දි සඳහා දැස ගැනීමේ හට ගැනීමෙහි හැකියාව අපිට අද කරන්න පුළුවන්කම තියෙන නතර කරන්න. ඒ තමයි අනාගතයට යන්න තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික සිඳ දැමීම කියන. මේ හේතු ටිකේ සිඳ දැමීම ඇතුලේ අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්නට හේතුවක් අද නැති කිරීමෙහි හැකියාව ගැනයි අපි ධර්මයේ තුල කතා කරන්නේ. ඒකට කියනවා අපි අනුත්පාද ස්වභාවයට පත්වීම කියලා. ඒ වගේම මේ සසර ගමනට අලුතින් නාම પરම්පරාවකට එකතු විය හැකිද කියලා අහනකොට දැන් මේක ගොඩක් වෙලාවට සත්ව කියන සංකල්පයත් එක්ක ඉඳලා තමයි දැන් මේ પરම්පරාවක පහළ වීම කියන එක ගැන මේ කතා කරන මේ තව කෙනෙක් කියන එක වෙනුවට අපි પરම්පරාව කියලා පාවිච්චි කළත් අපි අන්තිමේටම ඒද ඉඳලා තියෙන අර පුද්ගල භවක පැවැත්ම කියන දේත් එක්කම තමයි මේ ඉන්න කෙනෙකුගේ පැවැත්මක් කියන එක. එනිසා අලුතෙන් කෙනෙකුගේ පැමිණීමක් කියනකොට අලුත් પરම්පරාවක පැමිණීමක් හැටියට දකිනවා. දැන් මේ මේ හේතුඵල ධර්මයක පැවැත්ම කියන එක තමන්ගේ පැත්තෙන් නැතිනම් මේ තමන් කියලා ගත්ත පුද්ගලපව පැත්තෙන් කතා කරන දෙයක්. හේතු ටික පවතින්නෙත් ඒ පැත්තෙමයි. ඵලය කියන එක ඉදීම තියෙන්නෙත් ඒ පැත්තෙමයි. හේතු නිරෝධය තියෙන්නෙත් ඒ පැත්තෙමයි. ඒ නිසා ඵලයේ අනිස්පාද බව කියන්නේ ඒ පැත්තම තමයි. එතකොට මේ යන චක්‍රීයව යන මේ સિદ્ધාන්තයේහි නතර වීම තමයි සිද්ධ වෙන්නේ. දැන් හිතන්නකෝ වැස්සක් වහිනවා. වැස්සක් වහිනකොට වැහි බින්දුවක් එක වැහි බින්දුවක් අපි අල්ල ගන්නවා. එක වැහි බින්දුවක් අල්ලගත්තාම අපි අහනවා මේ වැහි බින්දුව නැතිනම් මේ වැහි බින්දුවට අපි අලුත් අලුත් වැහි බින්දුවක් මේකට එකතු වෙනවද? එහෙම නැත්නම් මේ වැහි බින්දුව ආයෙ වහිනවද කියලා අපි අහනවා. ඒක කවදාවත් වෙන්නේ මේ වැහි බින්දුව ආයෙ වහිනවද කියන එක වෙන්නේ නැහැ. ඒ හින්දා අන්න ඒ වගේ දෙයක් තමයි අපි අලුතෙන් වැහි බින්දුව ආපහු එකතු වෙනවද කියලා එක වැහි බින්දුවක දැනුම තියෙන අපි අහනවා මේ මේක ආපහු එකතු වෙනවද කියලා. ඒ ආපහු ඒකේ එකතු වීම ගැන කතා කරන්නෙම අපි එක දිගට පවතින සංකල්පයක් තුළ ඉඳලා. ඒ ස්කන්ධ ටිකක පැවැත්ම කියන එක ඇතුළේ ඉඳලා තමයි තව මේ විදිහ දෙයක් වෙන්න පුළුවන්. තව ඒ විදිහ දෙයක් වෙනවා කියන එකම ස්කන්ධ ටිකක් කියන එක පේන්නේ නැහැ. ඒකම හේතුන්ගේ සකස් කර ගැනීමක් කියන එක පේන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ ඇතුළේදී කතා කරන්නේ පුද්ගල විමුක්තිය පිළිබඳව. තමන්ගේ පැත්තෙන් ඇති කරගන්න විමුක්තිය පිළිබඳව. ඒ විමුක්තිය ඇතුළේ හේතුඵල ධර්ම સિદ્ધාන්තය අවබෝධ කරගත්ත කෙනෙකුට එයාට හම්බෙන්නේ නැහැ අලුතෙන් ආපහු එයිද නැති වෙයිද කියන එක. එයාට එන්න හේතු තියනවා නම් හේතු ටික මේ પરම්පරාවට මේ પરම්පරාවේ පැවැත්මක් වෙන්න තියනවා නම් ඒක අද නතර කරලා තියෙනවා. ඒ තැනට තමයි එයා හේතුන්ගේ සකස් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. අසංකත ධාතුන් වශයෙන් හඳුන්වනු ලබන්නේ නිවන පමණක් බව බොහෝ දේශනාවල කියවෙනවා. ප්‍රඥප්තියද අසංකත ධාතුවක් වශයෙන් සමහර දේශනාවල කියවෙනවා. මේ නිවැරදිද එසේනම් මේ වන්නේ කෙසේද කියන එක පැහැදිලි කරලා දෙන්නට කියලා. අසංකත කියලා කියන්නේ හේතුන්ගෙන් සකස් නොකරන ලද දේ අසංකතයි කියලා කියනවා. හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් සකස් නොවන දේ අසංකත ධාතුව නිර්වාණය හැටියටයි දැක්වෙන්නේ. හැබැයි ප්‍රඥප්ති ආදී ධර්මයන්ොත් අසංකත ලෙස විග්‍රහ කරන ආකාරයෙන් අපි දකිනවා. ඒක ඇත්තටම ත්‍රිපිටකයේ තුල දකින්නට තියෙන දෙයක් නෙමෙයි. ඒක පසු කාලීනව විවිධ සංවාද සහ තර්ක විතර්ක මැද ඇති වෙන දෙයක් තමයි මේ ප්‍රඥප්තිය අසංකතයි කියලා කියන එක. හැබැයි නිවන තමයි එකම අසංකත ධාතුව අසංකත ධර්මයේ හැටියට දක්වන්නේ. ප්‍රඥප්තිය කිසිම කලයක පැනවීම කියන එකට අර ඒක පැනවෙන්නට මුල පෙන්වන්නට පුළුවන් කමක් නැති නිසා ඒක හේතුන්ගෙන් සකස් නොවන දෙයක් හැටියට කතා කරනවා. ඒ කියන්නේ ප්‍රඥප්තිය කියන්නේ දැන් සකස් වීම කියන එකට දෙයක් වෙන්නට ඕනේ. යම් කිසි දෙයක් තමයි සකස් වෙන්නේ යම් කිසි ධර්මයක් තමයි සකස් වෙන්නේ. ඒ යම් දෙයක් නම් සකස් වෙන්නේ ප්‍රඥප්තිය කියන එක ඒක යම් දෙයක් නෙමෙයි. ප්‍රඥප්තිය කියන එක ඒක ඒ දෙයක් නෙමෙයි. ඒක ඒ විදිහේ දෙයක් වෙලා නැහැ. මේසේ කියන එක ඒක ඒ ඒ තියෙන දේ නම් මේසේ ඒක හැමෝටම මේසේ වෙන්නට ඕන. මේසේ යනු ප්‍රඥප්තියක්. ඒක පැනවීමක්. ඒක දෙයක් නෙමෙයි. එනිසා ඒ පැනවීම කියන එක අසංකතයි. ඒක සංකත නෑ කියලා මේ පිළිබඳව අදහස් දක්වනකොට කියනවා. ඉතින් මේක වෙනම දාර්ශනික සන්දර්භයක කතාවක් ප්‍රත්‍යක්ෂය අසංකතයි සහ සංකත නැහැ කියන එක පිළිබඳව තියෙන්නේ. ඉතින් ඒක ගැන විවිධ සංවාද තියෙනවා, විවිධ අදහස් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ නිසා මට ඒ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙන තැන තමයි ප්‍රඥප්ති අසංකතයි කියලා තේරවාද ධර්ම સિદ્ધාන්තයන් ඇතුළේදී එබඳු අදහස් පළ කරා වගේම ප්‍රඥප්තිය අසංකතයක් වෙන්නේ නැහැ කියන එක පිළිබඳවත් අදහස් පළ වෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට මම පුද්ගලිකව රුචි කරන සහ පුද්ගලිකව පිහිටා සිටින තැන තමයි ප්‍රඥප්තිය යනු අසංකත ධර්මයක් හැටියට පිළිගන්නේ නැති තැනක ඒක අසංකතයි කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකත් යම්කිසි ආකාරයක ධර්මයක් හැටියට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙන නිසා. ඒ කියන්නේ පරි යම්කිසි ක්‍රමයකට ගත්තාම ඒකත් අපිට ධර්මයක් හැටියට පැහැදිලි කරන්නට පුළුවන්. ඒක නිර්වාණය වගේ අපිට මේ සමාන දෙයකින් දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නිර්වාණය ස්කන්ධයන්ගෙන් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ප්‍රඥාප්තියත් ස්කන්ධයක් විදිහට අපිට පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙම වුණොත් අසංකත ධර්ම ගොඩාක් අපිට පෙන්වන්නට වෙනවා ඒ න්‍යාය පාවිච්චි කිරීම ඇතුලේ. සා විද්‍යා සහිත ලෝකයේ ඇතුලෙත් අපිට අසංකත කියන දේවල් ගොඩක් පෙන්වන්නට සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ න්‍යායාත්මකව ඒ ක්‍රමය පිළිබඳව මම පුද්ගලිකව අදහසක් දරන්නේ නැහැ ප්‍රඥාප්තිය අසංකතයි කියන එක පිළිබඳව. අසංකත ධාතුව හැටියට නිර්වාණය පිළිබඳව තමයි ධර්මයේ විමසීම තුළ මම දරාගෙන ඉන්න දේ. ඉතින් ඔබට පුළුවන් මේ කාරණාව පිළිබඳව තවදුරටත් විමසා බලන්නට ධර්මයේ තුළ කරුණු කාරණා සහිතව සායන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු වෙනවා අරිහත් ඵලය ලැබීම සඳහා පාරමිතා පිරිය යුතු කාලය කොපමණද සසු මඟඵල ලැබීමටත් පාරමිතා පිරිය යුතු කාලයක් තියෙනවද කියලා අරිහත්ත්වය සඳහා පාරමිතා පිරිය යුතුයි කියලා මෙච්චර පාරමිතා ප්‍රමාණයක් සම්පූර්ණ කළ යුතුයි කාලයක් සම්පූර්ණ කළ යුතුයි කියලා නිශ්චිතව දැක්වීමක් නැහැ. හැබැයි දාන සීලාදී මේ පාරමිතා ධර්මයන් පිරීමේදී ඒක පාරමිතාවක් ලෙස උපපාරමී පරමස්ත පාරමී වශයෙන් නොයා පාරමිතාවක් ලෙස හුරු පුරුදු කිරීම කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ පිළිබඳව නැමුණා වූ මනසම ප්‍රමාණවත් වෙනවා හේතුක ප්‍රතිසන්දිලාභයකට පාරමිතා පිරීම කියන දෙයට. හැබැයි අග්‍රශ්‍රාවක බෝධිආදී සඳහා තමන්ගේ සිත පුරුදු කරන උතුමන් වහන්සේ නමකට බොහෝ කාලයක් මුළුල්ලෙහි ඒ සඳහා තමන්ට අවශ්‍ය ධර්මයන් සම්පූර්ණ කළ යුතුයි. පාරමිතා පිරිය යුතුයි. හැබැයි අරිහත්ත්වයට පත්වන සෑම කෙනෙක්ම ඒ සඳහා වෙනමම මෙපමණ කාලයක් නිශ්චිතව පාරමිතා පුරාගෙන ආ යුතුයමයි කියලා සඳහනක් මම දැනුවත් නැහැ. එතකොට හැබැයි බොහෝ කාලයක් Tamange සිත පුරුදු කරපු කෙනෙකුට තමයි ප්‍රඥාදී ධර්මයන් વિશેහි මනස භාවිත කළ කෙනෙකුට තමයි එය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අභාවිත මනසක් තියෙන පුද්ගලයෙකුට ගුණ ධර්මයන් පිළිබඳව නොනැමුණු මනසක් තියෙන කෙනෙකුට ඒ පිළිබඳව තමන්ගේ හිතින් පිළිගැනීමක් නැති කෙනෙකුට ඒ පිළිබඳව ශ්‍රද්ධාදී ධර්මයන්ගේ වැඩිමක් නැති කෙනෙකුට කිසිම ආකාරයකින් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් බොහෝ කාලයක් පුරාවට තමන්ගේ මනස භාවිත කළ, තමන්ගේ මනස හුරු පුරුදු කළ, ඒ සඳහා අවශ්‍ය ලෙස දියුණු කළ කෙනෙකුට තමයි මේ ධර්මයේ පිළිබඳව දියුණුවක් ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ. තම මනස වඩන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් පාරමිතා පිරීම කියන එක අනිවාර්යයි. පාරමිතා පිරී තිබීම කියන එක ඒක විවිධ ධර්මයන්ගේ පැත්තෙන් කෙනෙකුට නිවන් දකින්නට නම් මනස හැම අංශකින්ම සම්පූර්ණ වෙන්න ඕනේ. අන්න ඒ ಗುಣධර්ම පැත්තෙන් මනසේ ඇතිවන පරිපූර්ණ භාවය ඇති කිරීම කියන තැනට තමයි ওই දස පාරමිතා කියන එක උපකාර වෙන්නේ. ඉතින් එය ඊටාම වැදගත් දෙයක් ඔබේ ජීවිතේට. ඒ හින්දා දසපාරමිතාවන්ගේ සම්පූර්ණ වීම කියන එක ඔබේ ජීවිතය තුළ කොච්චර දුරට තියෙනවද නැද්ද කියන එක ගැන ඉතාම හොඳින් විමසීමට ලක් කරන්න ඔබට එය ගොඩාක් පැහැදිලි වේවි. එතකොට ඒක මේ ඒ පැත්තෙන් තමන්ගේ මනස දැනට කර්මන්නේද නැද්ද කියන එක ගැන. හැබැයි මෙච්චර කාලයක් පාරමිතා පිරිය යුතුයි කියලා එහෙම නිශ්චිත කාලයක් අපිට හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා කෙලස් වල පරිඋත්ථාන අවස්ථාවේදී කර්ම සිදුවත් කර්මපත සිදු නොවන බව පැවසීම නිවැරදිද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. ඔව් කෙලස් වල අපි ගත්තාම පරිඋත්ථානය කියනකොට නැගී සිටීම කියන එකත් වේතික්කමය කියනකොට තමාව ඉක්මවා යෑම කියන එකත් සිද්ධ වෙන්නේ. පරිඋත්ථාන කියන මට්ටමේදී කෙලස් වල නැගී සිටීම වෙන අවස්ථාවකදී කර්ම සකස් වුණත් කර්මපත බවකට සකස් වෙන්නේ නැහැ. ව්‍යතික්‍රමණයන් වෙනකොට කායෙන් වචනයෙන් මනසින් බොහොම රළු ව්‍යතික්‍රමණයන්ගේදී තමයි කර්මපත වල සකස් වීම සිද්ධ වෙන්නේ. ඒ හින්දා කර්ම සහ කර්මපත කියන්නේ කොටස් දෙකක්. කර්මය කියනකොට තමන්ගේ හිතේ ඇතිවෙන ඕනෑම අකුසල සිතක් අකුසල කර්මයක් කියන ගණයට යනවා. හැබැයි ඒ හැම එකක්ම ප්‍රතිසන්දි ආදී විපාක ගෙනවිද්දෙනු ලබන ඊටාම බරපතල අකුසල කර්මපත බවට පත් වෙන්නේ නැහැ. ඒ අකුසල කර්ම පත බවට පත්වන්නේ තමන්ගේ සීමාවන් ඉක්මවා ගිහිල්ලා මානසික සීමාව ඉක්මවා ගිහිල්ලා සිතින් දැඩිව ස්පර්ශ කරගෙන පවතින අවස්ථාවල හෝ අර අකුසලය තමන්ගේ සිත තුල පමණක් පැවැත්වීමෙන් තොරව කායිකව හෝ වාචසිකව එළියට රැගෙන යාම තුල ඔබට කර්මපත සකස් වීම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ හින්දා පරිඋත්ථාන අවස්ථාව කියන එක කෙලසුන්ගේ නැගී නැගිටීම කියන අවස්ථාවේදී කර්ම සිද්ධ වුණත් කර්මපත සකස් වීමක් විදිහට අපට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා ප්‍රතිසන්දිය සිදුවන්නේ මරණාසන්න චිත්ත වීදියට අරමුණු වන කර්මයට අනුවද එසේ නැතිනම් මරණාසන්න චිත්ත වීදියේ හටගන්නා ජවන් පහේ හටගන්නා කර්ම අනුවද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා මරණාසන්න චිත්ත වේදයේහි අරමුණු වන කර්මයට අනුව තමයි ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. එතකොට ඒ මරණාසන්න මොහොතේදී ඇතිවෙන ඒ ජවන් කියන එකම තමයි ජවන් අවස්ථාවලම තමයි කර්මය නියෝජනය කරන්නේ. ඒ මරණාසන්න මොහොතේදී ඇතිවෙන ඒ චිත්ත වේදයේහි ඒ ඒ ජවන් සිත් ටිකෙන්ම තමයි කර්ම ජවන බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් කර්මය කර්ම නිමිත්තක් අරමුණු වෙනවා කිව්වත් ඒ සිතේ උපදින ජවන් සිත් කිව්වත් ජවන් සිත් සිත් ටික නැත්තම් කර්මය කර්මයක් කරමුණු වෙන්නේ නැහැ. කර්මය නැත්තම් ජවන් සිත් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ දෙකම දෙකක් නෙමෙයි එකක් මේ ප්‍රශ්නය මට මම තේරුම් ගත්ත විදිහට ඒ නිසා ප්‍රතිසන්දිය සිදුවන අවස්ථාවක චිත්ත වේදියට අරමුණු වන කර්මයට සහ ඒ චිත්ත වර්ණාසන්න මොහොතේ ඇති වෙන චිත්ත වේදී ජවන්ද කර්මය කියලා වම් ජවන්සිට්ම කර්මයි කර්මයම තමයි ජවන්සිට් කියලා කියන්නේ. ඒ දෙක දෙකක් නෙමෙයි. ඒ දෙකම එකම අවස්ථාවක් හැටියටයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊට අනුරූපීව තමයි අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දිය ලැබීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් මේ ගැටලු ටික තමයි අපිට අද දවසේදී ගැටලු විදිහට යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඔබට ඇතිවෙන ඒ බඳු දහම් ගැටලු පිළිබඳව යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබට ඒ සඳහා විසඳුම් ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අප්‍රමාදී වන්න මේ ධර්මයේ කොහොම හරි ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගික භාවිතයට යොදා ගන්න. ඒ තුළින් ඔබට නිවැරදි අවබෝධයක් ඇති කරගන්නට වගේම දුක නිවා ගැනීමේ ප්‍රතිපදාව ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරගන්නට කියලා ඔබ හැම දිනාටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා කල්පනා කරගන්න. අද දවසේදී මේ කමඨහන වැඩසටහනෙහි දායකත්වයේ දරමින් බොහෝ දිනෙකට ධර්මයේ පිළිබඳව හෝ භාවනාව පිළිබඳව ඇති වෙලා තිබෙන ඒ ගැටලු සඳහා ප්‍රායෝගිකව විසඳුම් ලබා දෙන්නට අවස්ථාව සලසා දෙමින් වටිනා කුසලයක් මේ සිද්ධ කරගන්නට යෙදුනා මහනුවර පදිංචි යමුනා ගම්මුල්ලේ ලාල් වික්‍රමරත්න ලලිත් වික්‍රමරත්න යන සහෝදර සහෝදරයන් ඇතුළු මේ පින්වත් පිරිස ඒ පින්වත් පිරිසත් බලාපොරොත්තු වෙනවා මේ කුසල ධර්මයන් තුළින් ආශිර්වාද කරන්නට අවසරයි අපේ ධර්මාචාර්ය අවස්මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට, ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පූජනීය සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු කුසල ධර්මයන් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම මේ මොහොතේදී පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා සිල් දෙවියන්ට දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාධු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්නා